ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නිග්‍රෝධං පඨමං පස්සී ဒ ුතියං පණ්ඩව පම්බතං තතියං අචිරවතියං චතුත්ථං වරසාගරං පංචමං හිමවන්තං සෝඨට්ඨං සද්දන්තු පාගමි සත්තමං ගන්ධමාදනං අට්ඨමං අතරේවතං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඉරහඳමින් ගැබළුණු විශිෂ්ට රහතන් වහන්සේ නමක් වන සීවලි මහා රහතන් වහන්සේගේ <clears throat> චරිතාපදානයේට අයිති ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. සීවලි මහා රහතන් වහන්සේ අපේ බුදු සසුනේහි ප්‍රත්‍යලාභයෙන් අග්‍රස්ථානයේ දිනාගත්තා. සීවලී මහා රහතන් වහන්සේ මහා කල්ප ලක්ෂයකට පෙර යමතුරා බුද්ධ ශාසන කාලයේ හංසවතේ රාජධානියෙහි ජයන්තකියා රජ කෙනෙක් වෙ හිටිය. අවුරුදු ලක්ෂයක් ඒ කාලේ පරමායුෂ. නිතර බුද්ධ වන්දනාවට ධර්ම ශ්‍රවණයට එන්න පුරුදු වී සිටියා. එක් දිනක් දකින්න ලැබුණා ඒ බුදු සසුනේහි එක්තරා විශිෂ්ට රහතන් වහන්සේ නමකට ප්‍රත්‍යලාභයෙන් අග්‍රස්ථානයේ පිරිනමනවා දැක්කා. මෙතුමාගේ හිත ඒ සඳහා නැමුණා. හත් දවසක් පුරා බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝනට ප්‍රණීත ලෙස උතුම් රාජභෝජනයෙන් දන් දුන්නා. හත්වෙනි දවසේ බුදුපාමුල වැඳගෙන ප්‍රාර්ථනාව කියා හිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දින හතක් පුරා මා මේ සිදු කරගත් උදාර කුසලය ශක්‍ර සම්පන් ලබන්ට නෙමෙයි සක්කිත සපන් ලබන්ටත් නෙමෙයි වෙනත් යම් කිසි ලෞකික සපතක් පිණිසක් නෙමෙයි මේට දින හතකට පෙර මේ බුදු ශාසනයේ යම් බඳු උතුම් රහතන් වහන්සේ නමකට ප්‍රත්‍යලාභයෙන් අග්‍රස්ථානයේ පිරිනමා වදාරන ලද්දේ නම් මටත් අනාගත බුදුසසුනකදී ප්‍රත්‍යලාභයෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියන පැතුමනේ මේ පින්කම සිද්ධ කළේ කිව්වා. සියමතුරා බුදුරජාණන් වහන්සේ අනාගතංස ඥානයෙන් විමසා බලා කල්ප ලක්ෂයකින් පසු මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුද්ධාන්තරය වන ගෞතම බුදු සසුනේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඥාති මුනුබුරෙක් වෙපද සීවලේ නමින් පැවිදෙව ප්‍රත්‍යලාභයෙන් අග්‍රස්ථානයේ ලබනවා කියන එක අනාගත වාක්‍ය වශයෙන් දේශනා කළා. එදා ඒ රජතුමාට ජයන්ත කියන රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා හෙට ලැබෙන සම්ප්‍රත්‍යක් තරම් බොහෝම ගෞරවයෙන් බලවත් විශ්වාසයෙන් ඒ අවුරුදු ලක්ෂය පුරා බොහෝ කුසල රැස්පත් කරගත්තා. ඒ කුසලානිසංස බලයෙන් භවයෙන් භවයට රූපකය නික්ෂේප කරන නමුත් නාම පරම්පරාව චිත්ත පරම්පරාව භවයෙන් භවයට එම ප්‍රාර්ථනාට අදාළ ලෙස දාන ආදී කුසල රැස්පත් කරමින් ආවා. හේත කල්ප 91කට ඉස්සර ලෝ පහළ වේ වදාලා විපස්සේ ශරුවක්ඥන් වහන්සේ ඒ කාලයේදී මෙතුමා <clears throat> පිටිසර බද පෙදෙසක ජනපදයක විශාල ගව සම්පත් ඇති ගව හිමියෙක්ව ජීවත් වෙ සිටියා. ඒ කාලයේදී දෙපස්සේ සරුවක්ඥන් වහන්සේගේ පියා බන්දුම රජතුමා කාටවත් ඉඩ නොතබා තමන්ම දම් පින්කම් කරමින් සිටියේ. රජවාසලේ සිට විහාරස්ථානයේ දක්වා වේදිකාවක් හදලා උඩින් ආවරණය කරලා වටින් ආවරණය කළ කාටවත් පේන්නවත් නැහැ. විහාරයෙන් රජමාලිගයට රජමාලිගාවෙන් විහාරයට යන හැටියට පාර හදලා තමයි බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට රජතුමාම දම් පින්කම් කරමින් සිටියේ. ඔය අතර නගරවැසියන්ගේ බලවත් ආයාචනාව නිසා මාරුවෙන් මාරුවට දවසක් රජතුමාගේ දාන දවසක් නගරවැසියන්ගේ දාන ලැබෙන හැටියට නියම කරගත්තා. එයින් පළමු දවසකදී නගරවැසියෝ කල්පනා කළ අපේ දානයෙහි අසවල්දේ අඩුයි කියන්නේ නැති වෙන්න හැම දෙයක්ම සංවිධානය කළ යුතුයි කියලා හැම දාන වස්තුවක්ම රැස්පත් කරා. ඔය අතර එකම වස්තුවක් අඩුව තිබුණා. ඒ තමයි දී කැරී මී පැණි. මේ අතර ළඟරවැසියන් මුදල් එකතු කරලා හතර දිශාවට දූතයන් යවුවා. සංකාවණු දහසක් දීලා හරි දී කිරිත් මේ පැණි සොයාගෙන එන්න කියලා. එදා හරියටම මේ සීවලී ස්වාමින් වහන්සේ එවකට ජනපදයක ගව හිමියෙක්ව විශාල ගව පට්ටියක අයිතිකාරයෙක්ව බොහෝ පස්ගෝරස ඇති කෙනෙක්ව බොහෝ සම්පත් ඇතිව සිටියේ බැවින් තමන්ගේ මිතුරෙක් උදෙසා ඊ타මාත්ම ප්‍රණීත විශාල කිරිහට්ටියක් රැගෙන ඒ මිත්‍රයාට දෙන්න ගෙනමින් සිටියා. ඒ නාතරමඟ දැක්කා කැලෑමේ එක අත්තක මැස්සන් නැති දඬු එල්බෑ මේ මේ පැණිවදයක් තියෙනවා දැක්කා. ඕකත් නෙලාගෙන ආවා. නගරයට පිවිසෙනකොටම අර දාන සංවිධානයේ නියෝජිත කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කිව්වා කරුණාකරලා ඔය මේ කිරිහට්ටියේ මට දෙන්නේ මම කහවණුවක් දෙනවා කියලා. ඒ කාලේ කිරිහට්ටිය ක්‍රං කහවණුවක් වටින්නේ නැහැ. මෙතුමා කල්පනා කළා මේ බොහෝ මුදල් නැති කෙනෙක් වෙන්න ඇති කියලා එකින් එකට මිල වැඩි කෙරුවා. ඉතින් කහවණු 1000 දක්වාම වැඩි කෙරුවා. ඊළඟට මෙතුමා ඇහුවා මේ කහවණු 1000ක් දීලා මේ ක්‍රියාත්‍ය ගන්න මොන විදිහේ ප්‍රයෝජනයක් පිණිසද කියලා. එතකොට මේ නියෝජිතයා කිව්වේ මේක මගේ ප්‍රයෝජනයට නෙමෙයි. අද නගරවැසියෝ බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට දානෙ දෙන්න ඒක මේ දේ පමණයි අඩු. එනිසා නගරවැසියන්ගේ විධානයෙන් තමයි මේ රංකාවුණු දහසක් දීලා හරි දීකිරි මේ පැනේ සොයාගෙන යොමු කෙරුවේ. එනිසා මේකත් වඩා වටිනවා නම් මේක සමුන්ගේ පිනක් වේවා මේක දෙන්න කිව්වා. එලාවේ මෙතුමා කිව්වා ඇත්තෙන්ම දානයකට නම් මගේ අතින් මේක පූජා කරන්න අවසර දෙනවා නම් මම තම සතයක් අය කරන්නේ නැතුව පිනට මේක දෙන්න මම බලාපොරොත්තු වෙන ගිහින් සංවිධායකයන්ද කියන්නේ කිව්වා. ඇත්තෙන්ම ඒ සංවිධායකෝ කිව්වා බොහොම හොඳයි එන සියාකීම පිළිගන්වන්න එන්න තමනුත් මේ දානේ කොටස් කරුවෙක් වෙන්න කියලා. මෙතුමා නෙළුම්කොළ සොයාගෙන නෙළුම්කොළ වලට මේ දී කිරි යොදලා අර මේ පැණි මිරිකලා මිශ්‍ර කරලා හිතින් ආවර්ජනා කරමින් මේ දානශාලා වෙත ආවා. තමන්ගේ හිතේ බලවත් ප්‍රසාදයක් ඇති වුණේ බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට මේක පූජා කරන්න ලැබේවා කියන හැඟීමෙන්. එවැගේම සරුවක්ඥන් වහන්සේගේද අදිෂ්ඨාන බලය සහ මෙතුමාගේ පුණ්‍ය බලය නිසා ඒ දී කිරිමේ පැනිසයිත ප්‍රණීත දාණය බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට බෙදන්න පුළුවන් වුණා. එදක් මෙතුමා ප්‍රාර්ථනා කළා මට මතු භවයකදී මතු බුදු සසුනකදී ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මේම කල්ප ලක්ෂයක් මෙතුමා නරකයේ තිරිසංආපාය, പ്രേතාපාය, අසුරාපාය කියන මේ සතර ආපායට කවදාකවත් වැටෙන්නේ නැතුව මනුෂ්‍ය ලෝකයේ උපනුපන් තැන හැම සම්පත්තියක්ම ලැබමින් අසවාදේ අඩුයි කියන්නේ නැතුව හැම දෙයකින්ම පිරිනු ඉතුරුණු සැපවත් ජීවිත ලැබමින් පෙරම් පුරාගෙන ඇවිල්ලා අන්තිම භාවයේදී අපේ සරුවඥන් වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පවාසා කියන කෝලියේ දීත්‍රු රාජ කුමාරිකාවගේ කුසේ පටිසන්ධි ගත්තා. ඒ දරුවාගේ පියාවන්නේ මහාලී කියන කෝලිය රාජ කුමාරයෙක්. මේ දරුවා මව කුස ප්‍රතිසන්ධි ගත්තදා ඉඳලා ඒ මවට පුදුම විදිහේ සම්පල් ලැබෙන්න පටන් ගත්තා. උදේට තෑගි භෝග 500ක් හවසට තෑගි භෝග 500ක් දිනපතා මේ වාගේ තෑගි භෝග ලැබෙන්න පටන් ගත්ත මේ කුසවත් දරුවාගේ පින නිසා එපමණක් නෙමෙයි. ඒ මෞතමී බතක් කිව්වහම ඒක පිළිරුවන්නේ ගන්න ගන්න හැන්ද පිරෙනවා. වපුරන වියට අත ගැසුවොත් සියක් ගුණයකින් අස්වන වැඩි වෙනවා. ඒ වගේම ගන්න ගන්න දැන් යම් කෙසේ වී කොටුවකින් වී අටුවකින් වී ගන්නවා නම් ගන්න ගන්න වී පිරෙනවා. මේක නිසා මේ අසල්වාසී, ගම්වාසී, නගරවාසී, ජනපදවාසී බොහෝ දෙනා මේක දැනගෙන සිවිකාවක වඩා හිඳවාගෙන මෙතුමේ තම තමන්ගේ ගෙවල් වලට එක්ක යනවා වී අටකොටුවට අත ගස්සන්නේ. වපුරන වී වලට අත ගස්සන්නේ. ඒ විදිහට මුළු මහ ජනපදයේම මෙතුමිය මහ පූජනීයත්වයටපත් වුණා. හැබැයි මේ මවගේ පුතාගේ එක්තරා අකුසල කර්මයක් හේතුවෙන් අවුරුදු 7ක් මව කුසේ ඉඳ සිද්ධ වුණා. ඒ කාලය තුල මවතුමියට දරුවාටවත් උලක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් බඩේ අමාරුවක් තරම්වත් කිසිම අසනීපයක් නැහැ. නමුත් අන්තිමට හත් දවසක් තිස්සේ මවතුමියට මාරණාන්තික වේදන ඇති වුණා. දරුවා උපදින්නේ නැතුව. ඔය අතර හත්වෙනි දවසේදී තමන්ගේ ස්වාමි පුත්‍රයා වන මහාලී කෝලිය රාජකුමාරයාට කිව්වා ස්වාමීනි අද නම් මගේ ජීවිතයේ සැක සහිතයි. දැන් දින හතක් निराහාරව. රැ නිින්දක් නැහැ. වේදනාවෙන් පෙළෙනවා. මම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණම කියව කියවා මෙතෙක් මේ ඉවසාගෙන ඉන්නවා. එතුමියට වෙන සම්පත්තියක් නෙමේ රත්නත්‍රේ ගුණ තමයි නිතරම හිතේ වැඩ කරන්නේ. අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝෝ අහෝ බුද්ධ සුධම්මතා අහෝ සුබුද්ධතා අහෝ ධම්ම සුධම්මතා අහෝ සංඝ සුපටිපන්නතා ආදි වශයෙන් බුදු ගුණම දහම් ගුණම සංඝ ගුණම සිහි කරමින් තම රැය දවල් මෙතුමිය මේ වේදනාවල් දරාගෙන ඉවසීමේ සිටී. අන්තිම දාසේ කිව්වේ දැන් ඉතින් මගේ ජීවිතයේ සැකසහිතයි බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් මගේ නමින් මා වෙනුවෙන් වන්දනා කරන්න. ඒ වගේම මා අසනීපෙන් ඉන්න බව කියන්නේ. ඒ වගේම අද මගේ ජීවමතක දාණයට වඩින මැනව කියා ආරාධනා කරන්නේ. යම් කිසි වචනයක් සරුවාඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුණොත් ඒක හොඳින් මතක තියාගෙන ඇවිල්ලා මට කියන්න කියලා මෙතුමා පිටක් කෙරෙව්වා. ඉතින් මහාලී කෝලිය රාජකුමාරියාගේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න සේනාසනෙට. ඊයින් පළමුවෙන් තමන් වැන්දා. ඊළඟට මේ සුප්පවාසා කෝලිය දීතාව කියන සීවලී මාතාව වෙනුවෙන් වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පවාසා කෝලියේ දීතාව දැඩි අසනීපෙන් එතුමියගේ ජීවමතක දාණයට වඩිනසේකවා කියලා ආරාධනා කළා. එවේලාවේදී සරුවක්ඥන් වහන්සේ අර අඟුලිමාල පිරිතවාගේ ආශිර්වාද වචනයක් දේශනා කළා. සුඛිනී හෝතු සුප්පවාසා කෝලියේ දේතා සුඛිනී සුඛිතං අරෝගම් පුත්තං විජායතු කියලා ශ්‍රී මුඛයෙන් නිකුත් වෙනකොට මේ වචන පෙළ අර මෞතුමියටවත් දරුවාටවත් කිසිදු වේදනාවක් නැතුව පෙරහංකඩකින් වතුරක් වැගිරෙන්න වගේ මේ පින් ඇති දරුවා උත්පත්තියටපත් වුණා. ඒ වගේම මේ මොහොතේදී මේ සිටියේ සීලම ඥාතින්ගේ හිත් නිවාගය මේ දරුවා උපන්නා. මේ මෞතුමියට ඒ වෙලාවේ කිසියම් දුකක් වේදනාවක් උනේ නැහැ. මේ දරුවා බොහෝම ලස්සන අවුරුදු 7ක් මෝරපු ඒ වගේම රත්තරණෙන් කරපු රන් රුවක් වගේ බොහෝම ලස්සන සිරුරක් ඇතිව මේ දරුවා උපන්නා. ඉතින් බුදුපාමොක් මහා සංඝරුවනේ නිවෙසට වැඩම කරවා ගත්ත දානෙට. ඒ ගෙදර රජ ගෙදරක්. ඉතින් ඒ නිසා අවල්දී අඩුවේ කියන්නේ හැම සම්පත්තියක්ම පිරීලා ඉතිරිලා තියෙන නිවසක්. ඒ නිසා එතුමියගේ සහායක බොහෝ දෙනා එකතු වෙලා දාන සංවිධාන කරලා තිබුණා. ඒ වෙලාවේදී මේ දානේ පිරිනමන වෙලාවේදී මෙතුමිය කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනය වූයේ ජීවමතක දානිත වඩනසේකවා කියලයි. නම ස්වාමීනි මගේ දරුවා උපන්න මේ සතුට නිසා මට දින 7ක් තිස්සේ මේ දාන දෙන්න අවසර ලැබේවා කියලා දින 7කට ආරාධනා කළා. ඒ වෙනකොට දින 7ක ආරාධනයක් වෙන සිටු කෙනෙකුගෙන් බාරගෙන තිබුණා. සරුවක්යන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට විධාන කළා ඒ දායකතුමාට ගින් කියන්නේ මේ දවස් හත මේ සීවලී මාතාවට දෙන්න ඊළඟ දවස් හතේදී එතුමාගේ දානය පිරිනමන්න කියලා නිම කරන්නයි කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ එතුමා වෙත ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේගේ නියමෙන් මා වැඩියේ ගමන්හන්සේගේ දින හතේ දාණය මේ දින හත හැර ඊළඟ දින හතේ දෙන්න බලාපොරොත්තු වෙන්නයි. ඉතින් ඒ සිටුවරයා කිව්වා ස්වාමීනි මගේ දින අපේ කල් දාන්න බෑ. ඔබ වහන්සේ මගේ ධනේට වග කියනවාද? මගේ ජීවිතේට වග කියනවාද? මගේ ශ්‍රද්ධාවට වග කියනවාද කියලා හැවා. මුගලන් මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා ඔව් මම ඔබේ ධනයට වග කියන ඔබේ ධනයට හානියක් වෙන්නේ මේ කාලය තුල ඔබේ ජීවිතයටත් මම වග කියනවා මේ දවස් 7 ඇතුළත ඔබ මේ පරිලෝ යන්නේ නැහැ හැබැයි ඔබේ ශ්‍රද්ධාවට වග කියන්න මට බෑ ඒක තමන් රැකගන්නයි කිව්වා. ආ හොඳයි ස්වාමීනි එහෙනම් මම ඊළඟ දවස් දවස් 7 දාන දෙන්නම් කියලා එතුමා ඒක පිළිගත්තා. ඉතින් ওই අද්දාස පුරාම මේ සීවලී මාතාව බුදුපාමොක් මහා සංගරුවනට ප්‍රණීතව දානේ පිරිනැමුවා. මේ දරුවාද දවස් 7න් උපන්න නමුත් කියන්නේ දවස් 7ක් දුක් විඳලා උපන්න නමුත් 7 අවුරුද්දක වයස ඇති දරුවෙක්. උපන් දාම නැගිට්ටා. උපන් දාම කතා කරනවා. දවස් 7ේම සංඝයාට පෑන් පිළිගැන්නුවා. හත්වෙනි දවසේදී සරියුත් මහ රහතන් වහන්සේට පෑන් පිළිගන්නනකොට සරියුත් මහ රහතන් වහන්සේ ඇසුවා සීවැලි ඔබ අවුරුදු 7ක දින 7ක් මව කුසේ දුක් විඳා නේද? ඔබ සංසාරය ගැන කලකිරුණේ නැද්ද දරුවෝ? එසේය ස්වාමීනි මම සසර ගැන කලකිරලා ඉන්නේ. මගේ මෑණියන් මට අවසර දෙනවා නම් මමත් ඔබ වහන්සේ ළඟ මහානදම් පුරනවා කිව්වා. ඕක ඇහුණා සීවලී මාතාවට. ඇවිල්ලා ඇහුවා මොකද ස්වාමිනේ මේ දරුවා කියන්නේ? මේ දරුවා කියනවා මෑණියන්ගේ අවසර තියෙනවා නම් පැවිදි වෙනවා කියලා. සාදු සාදු ස්වාමීනි මේ දරුවා මම බුදු සසුනට පූජා කරනවා පැවිදි කරනසේකවා කියලා ආරාධනා කළා. මේක ආශ්චර්ය සිදුවීමක්. ඉතින් මේ දානින් පස්සේ මේ දරුවා විහාරස්ථානයට කැඳවාගෙන වැඩියා. සරියොත් මහ රහතන් වහන්සේ උපාධ්‍යාය වශයෙන් මුගලන් මහ රහතන් වහන්සේ ආචාර්ය වශයෙන් උත් ඉදිරිපත් වෙලා සරියොත් මහ රහතන් වහන්සේ පළමු කොට මේ සීවලී කුඩා ස්වාමී මේ කුඩා සිසු දරුවාට කචපංචක කර්මස්ථානෙ දුන්නා. දීලා කිව්ව දරුව ඔබට මේ ගැඹුරට ආවාදයක් අවශ්‍ය නැහැ. ඔබ හත් අවුරුදු 7000ක් මව කුසේ විඳ දුක සිහි කරලා ඒ අනුව මේ තච පංචක කර්මස්ථානේ මෙනෙහි කරන්න කියලා එක එක එසර සොදා බාල අතර දුන්නා. ඒ පළවෙනි ඉසක සොද බානකොට මේ පින් ඇති දරුවා සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි ඉසක සොද බාල අතර දුන්නා. එතකොටම සකදාගාමී වුණා. තුන්වෙනි ඉසක සොද බාල අතර දුන්නා. එතකොට අනාගාමී වුණා. හතරවෙනි ඉසක සොද බාල විරලා අතර දෙනකොට සියලු කෙලෙස් නසා මහා රහත් භාවයටපත් වුණා. ඒ රහත් වෙනකොට නිකාම නෙමෙයි ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිලිසිමියා ඥාන සහිතව ත්‍රිපිටක ධාරීව තමයි අරිහත්ත්වයටපත් උනේ. පෙර ජාති ජාතිවල සසුන් පිළිවෙත් පුරලා තිබුණා. ත්‍රිපිටක ධාරී වෙලා ඉඳලා තියෙනවා. ඒවා මෙහි සඳහන් නොනට බුදු සසුන් වලදී එවැනි උසස් කුසල රැස්පත් කරගෙන තිබුණා. ඒ හේතුවෙන් ඉපදෙලා දවස් 7න් මහාන වෙන්න ලැබුණා. ඉපදෙලා දවස් 7න් අරිහත්ත්වයටපත් වුණා. රහත් වෙලා තමයි කසාවත ඇඳ පෙරවාගෙන පැවිදිරුවටපත් උනේ. ඉතින් මේ සිද්ධිය ඉතාම ආශ්චර්ය සිදුවීමක්. ඉතින් මේ සීවලී දැන් ස්වාමින් වහන්සේ නම මේ සීවලී ස්වාමින් වහන්සේ සරියොත් මහ රහතන් වහන්සේ සමග නිතර නිතර ඒ පිළිවෙත් තුළ යෙදුණා. දැන් උන්වහන්සේ තමුතින් මාර්ගඵල ලබන්න ව්‍යායාමයක් නැහැ. උන්වහන්සේට බොහෝම සම්පල් ලැබෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ දිනපතා දහස් ගණන් පින්දපාත දාණය ලැබෙනවා. ලැබෙන ලැබෙන සියල්ල සංඝ රත්නයට පූජා කරනවා. මේම කාලයක් තිස්සේ සාවත්ති නගරයේ ඇසුරු කරගෙන ජේතවනාරාමයේ වැඩ හිටියා. ඔය අතර මේ සීවලී මහා රහතන් වහන්සේට හිතක් පහළ වුණ මම මේ නගරාසන්නයේ විහාරස්ථානවල ග්‍රාමාසන්න විහාරස්ථානවල ඉන්නකොට පමණක්ද මේ සිව්පසය මට ලැබෙන්නේ මම බලන්නට ඕනේ මනුෂ්‍ය වාසෙන් තොර ස්ථානවලදීත් ලැබේද කියලා. බුදුරජාණන් වහන්සේට වැඳලා අවසරගෙන 500ක් සංඝ පිරිස එකතු කරගත්තා. එකතු කරගෙන උන්වහන්සේ දීර්ඝ චාරිකාවක් වැඩියා දින 49ක. ඒ කියන්නේ සති 7ක්. ඒ චාරිකාව ගැනයි මේ ගාථා දෙකේ කියවුනේ. නිග්‍රෝධං පඨමං පස්සී ဒ ුතියං පණ්ඩව පබ්බතං තතියං අචරවතියං චතුත්ථං වරසාගරං පංචමං හිමවන්තං සෝ චත්තං ඡද්දං තුපාගමි සත්තමං ගන්ධමාදනං අට්ඨමං අතරේවතಂತಿ ඒ කියෝනේ පළමුවෙන් මේ 500ක් රහතන් වහන්සේ සමග වැඩියා පාණ්ඩව පර්වතයේ පෙදෙසට ඒක වනාන්තරයක් එතෙන්දී ඒ පාණ්ඩව පර්වත අධිග්‍රෝත දේවතාවෝ මිනිස් වෙසින් ඇවිත් වැඳ නමස්කාර කොට දින හතක්ම ආරාධනා කොට නවත්වාගෙන දම් පැම් පිළිගන්නවා. මිනිසෝ නෙමෙයි දේවතාවෝ. ඒ වගේම නිග්‍රෝධං කියන්නේ පළමුවෙන්ම නුග ගහක් ළඟටයි වැඩි හිමවත් පෙරේතට සමීප. ඒ නුග ගහ ඒ අධිග්‍රෝහිත දේවතාව තමයි පළමුවෙනි අද්දාස දානි දුන්නේ. දෙවෙනි අද්දාසේ තමයි පාණ්ඩව පර්වතී. සතියන් අචිරවැතියන් අචිරවැතියේ ගංගාව ඉස්මත්තේ වනාන්තරයට වැඩියා. එහිදී එහි වනාන්තර අධිග්‍රමිතේ දේවතාවෝ 7000ක්ම ආරාධනා කොට දන් දුන්නා. චතුත්ථං වරසාගරං හතරවෙනි වැඩම කොට වදාලේ මහා සාගරයට ගහක් කොළක් නැති ඉඳුමක් පිටුමක් නැති මහා සාගර තලයට වැඩිය. මහා සාගරයට අධිග්‍රහිත දේවතාවෝ 7000ක් පුරා සාගරේ නවත්තගෙන දම් පැම් පිළිගැන්නුවා. නිකන් නෙමේ සාගරයේ මස්තකයේ විමාන මහන පාල කරලා මවලා ඒව තමයි වඩා හිඳෙවි. පංචමං හිමවන්තංසෝ පස්වනෝ වැඩම කොට අදාළ හිමවත් ප්‍රදේශයටයි. හිමවත් ප්‍රදේශයේ දේවතාවෝ මිනිස්සු වශයෙන් දැසලා මේ අද්දාසක් පුරා මෙම සාතන් වහන්සේගේ පිනේ මහිමයෙන් මහා දම්පියන් පිළිගන්නවා. චත්තං චන්දන්තුපාගමි හයනෝ වැඩම කොට අදාළේ චද්දන්ත වෙල සමීපයේදී චද්දන්ත වේලේ ආශ්‍රිත වෙන්නේ චද්දන්ත හස්ති රාජයෝ. මේ හස්ති රාජයෝ අහසින් යනවා. මේ හස්ති රාජයන්ගේ දල වලින් රැස් වී දෙනවා. ඒ තරම් පුදුම ආශ්චර්යවත් හස්ති රාජයෝ මනු මේ මනුෂ්‍ය ප්‍රතේට එන්නේ නැහැ. මේ හස්ති රාජයෝ බොහෝ සෙයින් ප්‍රසේ බුදුවරයන් වහන්සේලා හැම වැඩියම උපස්ථාන කරනවා. ඒ වගේ මේ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් නමකට මේ හස්ති රාජයෝ පළතුරු පූජා කරමින් දවස් 7ක්ම උපස්ථාන කළා. ඒ වගේම සත්තමං රාමේ ගන්ධමාදන. ඒ කියන්නේ ගන්ධමාදන කියා පර්වතයක් තියෙන අනෝතත් විල සමීපයේ. ඒ කියන්නේ සීලෝම සුවඳ වර්ග තියෙන පර්වතයේ. එහිදී ගන්ධමාදන පර්වතය අධිග්‍රහිතව නාගදත්ත කියලා සෝවාන් දේවතාවෙක් පස්කෝරස සහිතවම ප්‍රණීතව දානි දුන්න අත් දවසක්. කාතන් වහන්සේ ඇසුවා මේ දෙවියන්ට මේ පස්කෝරස කොහෙන්ද? ඉවා ස්වාමිනේ මං කාශ්‍යප බුදු සසුනේදී බොහෝ සෙයින් පස්ගෝරස සහිතව දන් දුන්න මට ඒ නිසා සේවාවක් ලැබෙනවා. පහළ වෙනවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ